පසුගිය දිනෙහි දිවනේ පරමතුල අතකට පතන්ට වෙනකන් කිව්වද ඒ අසු සමේ කාමාවචරං කුසලං චිත්තං පන්නං හෝති ඒ උදේපාරේ කිව්වනේ දේශේ ඉන්න ධර්ම දෙක ඊළඟට අපි කායි එක් එක් ධර්මයක් පිළිබඳව වදාරන විස්තරය ගැන කතා කරන අතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති යෝතස්මින් සමයේ පස්සෝ කුසනා පස්සනා පස්සතස්ස ඒවා අපි ඒකාග්‍රතාවට වෙනකන් කීවට ලබනවා නේද නේ ඒකකට වෙනකන් කියවනේ හරිද ඒ ඒකකතාව ආවේ අර ධ්‍යානතරත් කියන දැනුනේ එහෙමද විතක්කෝ හෝති විචාරෝ හෝති දීති හෝති සුඛං හෝති චිත්තස් ඒකක් ගතා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ කතමන් සත්‍යං සමේ සත්‍යන්ත්‍රියං හෝති ඒ අත්‍යන්ත්‍රිය පිළිබඳව दातस्मिन् समये श्रद्धा श्रद्धाना उपप्रणा अभिपथा श्रद्धा सद्विन्द्रियं श्रद्धा बलम् इदं तस्मिन् समये सद्विन्द्रियं को उपजनावस्थावेदीन उपजनावु ये श्रद्धा श्रद्धा श्रद्धाना කියන්නේ ඇදීම ඕකප්පනා කියන්නේ විශ්වාසය ඕකප්ප ඕකප්පට කියන්නේ විශ්වාස කරයි. ඕකප්පන විශ්වාසය. ඒක මොනේ ඇදහිම කියන්නේ. අභිප්‍රසාද අභිප්‍රසාද කියන්නේ අතිශයින් ගුණ ප්‍රසාද. සද්ධා සබ්ධින්ද්‍රියං ඒ ඇදහිම කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසලන දෙමින් ඊට සබ්ධින්ද්‍රිය කියලා දාලා සද්ධා බල අශ්‍රද්ධාවෙන් කම්පා කර නොදෙන බැරි සද්ධා බලය කියලා දාලා ඉදන් තස්මින් සමී තස්මින් කියන්නකෝ. එතකොට ඒ ශ්‍රද්ධාව යන එලෙසයි වදා. සද්ධා සද්ධානා උපප්පනා පසාදෝ සද්ධා සත්‍යේන්ද්‍රියං සද්ධා බලං ඉදන් තස්මින් සමේ සත්‍යේන්ද්‍රියං කුරු. ඒ ඊළඟට විරි ඉන්ද්‍රිය පිළිබඳව වදාන කතමන් තස්මින් සමේ විරි ඉන්ද්‍රියං හෝති. යෝ තස්මින් සමී චේතසිකෝ විරියාරම්භ චෛතසික වීර්යාරම්භය. ඒ වීර්යාරම්භය කියන්නේම වීර්යය. නික්කමෝ පරක්කමෝ මේ වීර්යය පිළිබඳ අවස්ථා දැක්වීම වශයෙන් නික්කම නික්කම දැන් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යය පිළිබඳ අවස්ථා තුනක් දක්වන්නේ. ඒවා එය වදාරනවා. එතන නික්කම. يعني කෝසජ්ජේන කුසීත බවින් නික්මීම කුසීත බවට වැටෙන්නේ නැතුව ඒකෙන් ගියා එහාට යා වික්කම පරක්කමෝ කියන්නේ පරම්පරක් තාන අක්කම කියන්නේ ඉදිරියට පැමිණෙන පැමිණෙන එකේ නවතින්නේ නැතුව තවත් තවත් ඉදිරියට යන බව කොයිතරම් බාධා හෝ කැමුණා ඒවා නැඩගෙන ඉදිරියට යන බව ඒ ලබන ලබන දියුණුවේ දියුණුවේ නොනැවතී දැන් ශාසනය පිළිබඳව සැලකන විට ಗುಣධර්ම දැන් මේ මේ සිත කාමාවචර කුසල් සිත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත මේ භාවනායේදී උපදමේදී සිත ඒ පරිකර්ම භාවනා උපචාර භාවනා කියන ඒ අවස්ථා දෙකේදීම උපදින්නේද ඒ භාවනාවේ කුසල් සිත හැටියට උපදින්නේ කාමාවචර කුසල් සිත පරිකර්ම භාවනා, උපචාර භාවනා ඒ සමතී. එහෙම නැත්නම් විදර්ශනාවේදී ඒ විදර්ශනාවතේ වඩනකොට ඒ උද්‍යාවය, භංග භය දිනවාදී ඒවා ඒ ඥාන වශයෙන් උපදින්නේද? ඒ ඥාන උපදින්නේද මේ කාමාවචර කුසල් ඒ ඉතින් එහෙම මේ කුසල් සිතක් ඇතිවෙන ඒ අවස්ථාවක් නැත්නම් භාවනා ක්‍රීමේදී ලැබෙන ඒ ඥාන විශේෂයන් ඊදී ඒ එකින් එකක් ලැබුණාම ඒ නොනැවති එතන රැඳෙන්නේ නැතුව තව ඉදිරියට ලබන්නට තිබෙන දේ තියෙනවානේ ඒවා පිළිබඳව විරිය උපදවා ගැනීම. ඒක පරක්කම ධාතු කියලා. නවතින්නේ නැහැ. පරක්කම. කුයාමු වායාමු උස්සාහු සෝල්හි. ඒ ධ්‍යායාමයේ උත්සාහය සෝල්දී කියේ උත්සාහයෙන් දැඩිසේ කරන උත්සාහය කියන්නේ. තාම කියන්නේ බලය. ඒවලේ තාම කියලා කිව්වෙත් මේ සෝල්දී තාම ඒ ජීවිතේට නමක්. ඉති ඉති කියන්නේ ජීවිතය. අසිතිල පරක්කමතා. අසිතිල අසිතිල කියන්නේ නොලිහිණි කියන්නේ නොලිහිල් පරාක්‍රමය ඇති බව කියනවා. පරක්‍රමතා. ඒ කියන්නේ වීර්යය නිහිල් නොකරන ලද වීර්යය ඇති බව කියනවා. අසුචිල පරක්‍රමතා අනිත්‍යත් ඡන්දතා. අත් නොහරන ලද ඡන්දය ඇති බව. ඉතින් එතන මේ අනිත්‍යත් ඡන්දතාව විරියත් එක්කම උපදිනවා. මේ වීර්යයට මෙතන අනිත්‍යත් ඡන්දතා කියලා බුදුජානක වදාළා. අනිත්‍යත් දුරතා දැන් දුර කියන්නේ යම් කිසිවක යෙදී ඒ දැන් සමහර තැන්වල එනවා දුර මරණ කියන දුර මරණය කියන්නේ යම් කිසි යහපත් කටයුත්තක යෙදී සිටියදී සිදුවන මරණය ඒ දුර මරණයක් සිදු වූ ඒතනත්තා සුගතිගාමි වන බව දක්වනවා දුර දුර කියන්නේ මෙතන ඒ යහපත් කටයුත්තක යෙදී සිටී. අත්කතාවල එනවා නේ දුර මරණ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේම වදාළා තියෙන පරිනිබ්බාන මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේ වදාරනවානේ ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන් විසින් දැක හැදිය යුතු ස්ථාන සංවේගය ඇති කරගත යුතු ස්ථාන හතරක් කියලා ඉද තථාගතෝ ආදි වශයෙන් මෙහි තථාගතයන් වහන්සේ උපදුනිසේක මෙහි දී බුදුසේක මෙහිදී පළමු ධාම් විසුසේක මෙහිදී ගිරිනවන් පෑසේක මේ ස්ථාන හතර ඒ ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා යන්නේ ඒ විහාර චාරිකම් කියන්නේ ඒ වන්දනා කිරීම වශයෙන් ඒ වන්දනාවෙහි යෙදී සිටියදී ඒ ඒ ඒ වන්දනා ගමනදී යෙදී සිටියදී මරුණොන් සුගතියෙහි උපදිනවා සුගති ගාමී වෙනවා ඒ කියන්නේ මොකද ඊටම නතු කරගත් සිත් ඇතිව ඒ කටයුත්තේ යෙදෙනවා සමහරු වන්දනා නැහැ කරන්නේ ඒ ඒකයි එතන අදහස් කරන්නේ. මේම වන්දනාවට යෙදෙනකොට වන්දනා කිරීමේම අදහසින් යුක්තව යන්නට ඕනේ. සමහර දුර එහෙම නෙවෙයි. එක තැනක වන්දනාව තව තැනක වෙනස් වෙනවා නේ. එහෙම කරන්නේ ඒක ගැන නෙවෙයි. ඒක වන්දනාව ගැන. ඉතින් අන්න ඒවත් දුර මරණ කියනකට ඇතුළත්. දුර සම්පත් ගාපු ඒ ඒ කටයුත්තේහි උත්සාහවත් කරන බව සම්පත්ත අග්‍රහ කියලා කියන්නේ ඒ පග්ගහ කියන එකට සං කියන උපසර්ගය කරනවා. ඒකට ඒ ඒ කටයුත්තේ ක්‍රියාවෙහි දී සිටින එකේ දැස්මත් නොවන පරිදි ඔසවා තබන බව. ඒ වීර්යයෙන් කරන වැඩ වීර්යයෙන්. අඥා කියන්නේ වීර්යය පග්ගහ කිත්තේ වීර්යයෙන් කරන ක්‍රියාව. විරියන් විරියන් විරිය බලං සම්මා වායාම සම්‍යක් යාය ඉදං කස්මින් සමී විරිය ක්‍රියං හෝති නිමේ වශයෙන් ඇතිවන්නා වූ ඒ ධර්මය මේ කාමාවචර කුසල් සිතේ උපදිනවා. ඒ උපදනා වූ මේ වීරියට විරීන්ද්‍රයයි කිය නම් ඒ වීරිය ඉන්ද්‍රිය පිළිබඳව තවත් මහන්ත වදාරන කොට ඒ ධර්ම ඒ ධර්ම තත්වයන් වදාරන ක්‍රම තමයි ආකාරය තමයි මේ වචන වලින් දැක්කේ. කතමා තස්මින් සමේ සතින්ද්‍රියන් වූ සතමන් සත්‍යින් සමේ සතින්ද්‍රියක් ළඟට සතිඉන්ද්‍රිය. යා සත්‍යින් සමේ සති අනිස්සති පටිස්සති සති කරණතා ධාරණතා අකිලාපනතා අසම්මුෂ්ඨනතා සති සතින්ද්‍රියන් සති බලං සම්මා සති. දැන් සත්‍යින් සමේ සතින්ද්‍රියන් වූ ඒ සම් සමේකී මේ කුසලසිත උපදනා අවස්ථාවෙහිම සති සිහි කිරීම කියන්නේ අනුසතිය කියන්නේ අනුව සිහි කිරීම. පටිච්චසතිය නැවත සිහි කිරීම. සති නැවතත් ඒ සති කියන එක වඩා සරණතා. සරණතා කියන්නේ සරදීති සති කියලා එනවා. සරදී කියන්නේ සිහි කරයි. දැන් සරණතා කියන්නේ ස්මරණතාව. ස්මරණය කියලා කියන්නේ මරණය කියන්නේ සිහි කිරීම. ඒ ඒ පාලි වචනේ තමයි සරණතා. සිහි කරන බව කියන්නේ. ධාරණතා ඒ එතන ධාරණතා කියලා කියවේ යම් කිසි ධර්මයක් සිතේ ධර්ම බව සිහියෙන් කරන වැඩක්. අපිලාපන. අපිලාපනතා කියන්නේ නොයිපී යන බවට. ඒ නොයිපී යන බවට සිහිය පිළිබඳව ලක්ෂණ දෙකක්. අටුවාවෙන් සඳහන් වෙනවා. ඒකක් තමයි මේ අපිලාපන. අනිත් එක තමයි ගද උපගම්මන ලක්ෂණ. ඒ ඒ අපිලාපන තමන් අටුවාවෙන් කියන ඒ අපිලාපනය කියන්නේ කුමක්ද කියලා මේ අසම්මුෂ්ඨනතා අසම්මුෂ්ඨනතා කියන්නේ සම්මුෂ්ඨනතා කියන්නේ සිහි මුලාපන සම්මුෂ්ඨනතා කියන්නේ සිහි මුලාපන සම්මෝහය සම්මුෂ්ඨනතා සම්මුෂ්ඨනතා කියන්නේ සිහි මුලාපව අසම්මුෂ්ඨනතා කියන්නේ සිහියේ ඒ විත්තු බලය සති සතේන්ද්‍රියන් ප්‍රතිබලං සම්මාසති. කියන්නේ සීය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන ධර්ම. ඒ ධර්මයේ වදාරා තිබෙන ආකාරය. ඉදන් තස්මින් සමේ සතේන්ද්‍රියන් හෝති. කතමන් තස්මින් සමේ සමාධේන්ද්‍රියන් හෝති. යා තස්මින් සමේ චිත්තස්ස යම් ඒ සමෙහි චිත්තස්ස සිතේ තිති කියන්නේ තිති තිහිතීම කියන්නේ දිට්ඨි සංතිති මනාකොට දිට්ඨි සංති අවත්‍ත්‍ති කියන්නේ ඕගානික ආර්යයට බැහැගෙන තිබීම ළමට බැහැලා කියනවා ඒ ඒකයි අවත්‍ත්‍ති අවිසාහාරෝ නොවිතරණ බවයි අවික්කේපෝ නොකැලබෙන බව අවිසාහත මානසතා නොවිසිරුණු සිත් ඇති බව. සමතෝ කෙලෙසුන් සංසිඳුණු බව කියන එක පච්චදීක ධම්මී සමීපී සමතෝ කියන්නේ සමා ඉන්ද්‍රියන් ඒ චිත්තචෛතසික ධර්ම අරමුණෙහි සම්මා ආදීයති තපේ සම මනසේ පිහිටුවයි. ඒක සමාධි කියලා කියන්නේ චිත්තචෛත සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්මයක්. සිතත් සමග උපදනා තව චෛතසිකක් තිබෙනවානේ. ඒ සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයන් තමා සමග තමාහා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයන් අරමුණෙහි පිහිට වෙන ස්වභාවය. ධාතේති ධාතේ ඒ ධවනේ දුරු කරන්නේ ධවනේ මෙතන ඒ පච්චදීක ධම්ම සමේදී සමත. මෙතන සමාධි ඉන්ද්‍රිය සමාධි කියන වචනය දක්වා තිබෙන්නේ ඒ චිත්තචෛතසික ධර්මය අරමුණෙහි මනාකොට පිහිට වන බව ස්වභාවය සමාධි. ඉතින් ඒ කෘත්‍යයේ මේ වැඩේ චිත්තචෛතසික ධර්මයන් අරමුණෙහි මනාකොට පිහිට වෙන බවයි කියන පිහිටු වීමේ කියන ඒ කෘත්‍යයේදී ප්‍රධාන වෙන නිසා ඉති කියන සමාධි ප්‍රිය අපි කියන සමාධි බල ඒ වික්ෂේපයේ කරුණු නැත්නම් සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් කම්පා කළ මුදෙන බවට දියුණු සමාධියට කියන සමාධි බල සම්මා සමාධි මාර්ගාංග වශයෙන් ලැබෙනා වූ ඒ සමාධිය සම්මා සමාධි ඉඳන් තස්මින් සමේ සමාධි ක්‍රියන් මේ තමා නැත්තම් ඉඳන් තස්මින් සමේ සිත උපදින සමය තමයි මේ තස්මින් සමේ කියන්නේ. තස්මින් සමේ තස්මින් සමේ. යම් සමයේදී ඒ සමයේ කියන එක යම් සමයේදී යම් අවස්ථාවකදී යම් විකක කියන තේරුම. එතකොට තස්මින් සමේ කියන්නේ ඒ අවස්ථාවේ එවිට තස්මින් සමේ ඒ සමාධින්ද්‍රියන් කොට කතමන් තස්මින් සමේ පඤ්ඤින්ද්‍රියන් කොට ඒ ඒ අවස්ථාවේදී ඇතිවන්නා වූ පඤ්ඤින් පඤ්ඤින්ද්‍රිය කවරේ යා තස්මින් සමේ පඤ්ඤා පජාන ඒක පඤ්ඤා කියන්නේ ප්‍රඥාවක් කජානනා ප්‍රජානනයක් මනාසේ දැනීමක් කියන. ජානන පජාන. පජානන කියන්නේ පකාරීන ජානාති. ප්‍රඥා කියලා ඒ පජානනේ ඉස්සා තමයි ප්‍රඥා කියලා ඒ විග්‍රහය කරන්නේ. පකාරීන ජාන. පකාරීන කියන්නේ කාරී. පකාරීන කියන්නේ ඇති සැකිය. එහි වූ පරිදි ඒ පරිදි අර විදිහට කියන තේරුමක් ඇති ප්‍රකාරයෙන් දැරීම පජාන විචයෝ විචය කියන්නේ දෙවීම කියන එක ධර්ම ධම්ම විචය කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය දෙවීම විචයෝ පවිචයෝ ප කියන ප්‍රකාරයෙන් දෙවීම පවිචයෝ අර ධර්ම පජාන වගේ විචයෝ පවිචයෝ ධම්ම විචයෝ ධර්මයන් සොයන ධර්මය. කියන්නේ ධර්මයන්ගේ යථා ස්වභාවය යම් ධර්මයකින් සොයන බැලේද ඒ ධම්ම විචය. ඒ තමයි ප්‍රඥාව. ධම්ම විචය. සල්ලක්ෂණ ධර්මයන්ගේ ලක්ෂණයන් දැනගන්නා ධර්මය. ඒ ප්‍රඥාවයි ඒ තේරුමේ ඉතිගෙන සල්ලක්ෂණ. උපලක්ෂණ. එළඹ කියන්නේ ලම් වී ඒ ලකුණු ගැනීම ඒකත් අදහස් කරන්නේ ඒ ධර්මයන්ගේ ස්වභාවයන් දැන ගැනීම උපලක්ෂණ. පච්චුපලක්ෂණ. පච්චුපලක්ෂණ කියන්නේ නැවත නැවත දැන ගැනීම. පණ්ඩිච්ඡන්. පාණ්ඩිත්තේ කියන්නේ ඒ නුවණට නම පණ්ඩිච්ඡන්. කෝසල්ල කුසල බව. කුස කෝසල්ල කියන එකේ තේරුම තියෙනවා දක්ෂ කියන. ඒකට මේ ප්‍රඥාවන්තයාගේ තිබෙන ඒ ප්‍රඥාවේ ස්වභාවය කෝසල්ල මේ පුණ්‍ය මේ පුණ්‍ය කියන්නේ නිපුණ බව යමක අපි කියන්නේ නිපුණ කෙනෙක් කියලා ඒ මේ පුණ්‍ය මේ පුණ්‍ය මේ භෞ්‍ය මේ භෞ්‍ය කියන්නේ යම් කිසි ධර්මයක් මේ ප්‍රකට කරගන්නා ස්වභාවය ඒ ප්‍රකට කරගන්නේ මේ මේ භෞ්‍ය ප්‍රඥාව මේ භෞ්‍ය චින්තා චිත්තාඥායේ සිටී වශයෙන් නැතිවන්නා වූ ඒ නුවණ චිත්ත එතන ප්‍රඥාවටමයි චිත්තාඥාය. උපපරික්ඛා. උපපරික්ඛා කියන්නේ ඉලප පිරික්සීම කියන්නේ. ලම්වි පිරික්සීම. උපපරික්ඛා. භූරි ඒ භූරි කියන්නේ පොළොවෙන් පැතුරු නුවණ කියන අර්ථය. භූරි භූරිපත්‍ය කියන්නේ නේධා. ඒ නුවණට නම නේධා. පරිණායිකා පරිණායිකා කියන්නේ මේ පෙරමුණ ගන්න ප්‍රධාන වෙන නැත්නම් මග පෙන්වන ධර්මයේ කියන දේ පරිණායිකා දැන් ඒ පරිහාරිය පඤ්ඤා කියන එකක් දක්වලා තියෙනවා නේද සීලේ ප්‍රතික්ෂාවේ නරෝ සුපන් චිත්තං පඤ්ඤං ස්වභාවය ආතාපි විපකෝ භික්ඛු සෝ ඉමං විජතේ ජතං කියන පැත්ත දීපක්ක දීපකෝ කියන්නේ දීපක්ක කියන මේ ප්‍රඥාව ඇති තැනත්තා තමයි දීපකෝ කියලා දක්වන්නේ. ඒකට මේ සීලේ හිතිහි තැනත්තා පිළිබඳව කියනවා යා මේ දීපකෝ ඒ නුවණින් යුක්තයි. ඉතින් මේ පක්ක කියන නුවණ විග්‍රහ කොට විස්තර කරලා පෙන්නනවා. මේ පක්කම උච්චති පා සම්පතිච්ච පරිණායිකා පාරිහාරිය පඤ්ඤා සබ්බකිච්ච පරිණායිකා. මේ පරිණායිකා කියන වචනේ මෙතනින් පරිණාය. සබ්බකිච්ච කියන්නේ සියලු කටයුතු, සියලු කෘත්‍යයන්, සියලු කටයුතු වල පරිණායිකා. පරිණායිකා කියන්නේ පෙරතු වන මුල් වන පරිණායිකා පාරිහාර්ය කන්න. ඒ ඒ ප්‍රඥාවෙන් තමයි ඒ ඒ අවස්ථාවෙහිදී කළ යුත්තේ දක්වන්නේ. නොකල යුත්ත පෙන්නවා. මේ නොකල යුතුයි මේ කල යුතුයි ආදි වශයෙන් ඒ අවස්ථාවේදී කල යුත්ත කවරේදයි දෙන්නීමට පෙරටුවන ධර්මය තමයි ඒ මේ පක්ක කියන වචනේ ඒ ඒ ධාතාවෙන් දක්වලා තියෙන්නේ. මේ පක්ක. දැන් ඒ සිය පිළිබඳව දේශනා කරන තැන්වලදී බුදුරජාණන් වහන්සේ ඔන්නේ පක්ක කියන ඒ ප්‍රඥාව පිළිබඳවත් වදාළා. පරමේන සති නීපක්කේන සමන්නාගතෝ හෝති චිරගතම් චිර භාසිතම් සරිතාවෝ යම් සරිතා. ඒ උතුම් වූ නැති උතුම් වූ සති නීපක් සති නීපක්කේ ඒ සති කියන පිළියත් නීපක්ක කියන ප්‍රඥාවක් කියන මේ දෙකම හැබැයි ඒක අරගෙන තියෙන්නේ එක ධර්මයක් එක්ක. සිහියෙන් සිටවන විට සිහියත් සමග උපදන නුවණ. ඒ මොකද? සිහ සංකල්පයයි වන්නේ. පරමේ කපිනීපක්කේ සමන්නාගත වූ කිල කතා කිල භාෂිතා බොහෝ කල් කරන ලද ඒ කියන්නේ කොහොම කල් ගතද අතීතයේ නැත්නම් මේ පසුගිය කාලයේ කරන ලද පසුගිය කාලයේ කියන ලද දේ යහපත් දේ කරිතා හෝති අනුස්කාරිතා. කරිතා හෝති කියන්නේ සිහි කරන්නේ නෙවෙයි. සිහි කරයි. අනුස්කාරිතා ඒ අනුව සිහි කරයි. කරිතා හෝති අනුස්කාරිතා. සිහිය ගැන දක්වන තැන. එතකොට මේ සිහි කිරීම දැන් අපිට යම් යම් දෙයක් අපි සිහි කරනවා කියන එක මේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන පරිදි යමක් සිහි කරනවා කියන විට අපට හොඳ දේ සිහි කරතයි කියන අරක දේ සිහි කරතයි. ඒ ලී කිරීම නිසා අපි කියේ සාමාන්‍ය ව්‍යවහාරයේ ලී කිරීම නිසා සමහර විටක කුසල් උපදින්නත් පුළුවන් අකුසල් උපදින්නත් පුළුවන් නේ ඒක වෙනවනේ සමහරේ සමහර කරපු වැරදි දේවල් පිළිබඳව තමන්ට ආස්වාද ජනනීය වැරදි දේවල් පිළිබඳව දැන් සිහි කරනවා නම් එතකොට එයාට අකුසල් සිත් උපදිනවා ඒ කරපු අවස්ථාවේදී අකුසල් සිත් උපන්නා වගේ මේ අවස්ථාවේදී උපදිනවා නේ ඒ ඒ සිහිය මේ ඒ මේ දක්වන සිහිය නෙමෙයි. ඒක සංඥාවේ කියන්නේ. ඒක සංඥාවේ. ඒ ඒ ඒ සංඥාවේ කියන්නේ. හරියට අපි ඉගෙන ගත්ත දේ මතක් කරගන්නේ ඒ වගේ සංඥා කිච්චය. මේ සිහිය කියන ධර්මයේ කවදාවත් අකුසලයට හේතුවක් අකුසලයක් උපදවන එකක් නෙවෙයි. අකුසලයක් එන්නේ නැති එකක්. මේ නෙවෙයි ඒක තමයි. ඒ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ ලෝකයේ සිහිය කියනකොට ඒක නෙවෙයි කියන්නේ. ඒකයි මම කියන්නේ. දැන් මෙතන කියන මේ සිහිය සති කියන එක කොයි විදිහකවත් අකුසල් වන්නේ නැහැ. එතකොට යා චිර කතම්පි චිර භාසිතම්පි සත්තාවෝති අනුසරිතා කියේ ඒ අකුසල් ඉදදීන් වශයෙන් වෙන දීකිරීමක් නෙවෙයි. කුසල් අවස්ථාවක්. බූලි මේධා පරිණායිකා විපස්සන විපස්සන ඒ කියන්නේ ධර්මයන්ගේ යථා භූතය ඉතිපැතිය දැනගන්නා ප්‍රඥා විපස්සන සම්පජඤ්ඤ අර සාත්‍යක ආදී වශයෙන් ඒ සතු සම්පජඤ්ඤ ඒ දැක්වීම වශයෙන් වදාළා කියන්නේ සම්පජඤ්ඤ ඒ නුවණට පතෝදෝ පතෝදෝ හරියට කෙලිට වගේ. වැරදි පැත්තේ යනකොට ඇදලාගෙන මේ මඟට ගන්නවා. අතු පඤ්ඤා පඤ්ඤාව පඤ්චේන්ද්‍රියන් පඤ්චේන්ද්‍රිය පඤ්ඤා බලං දුෂ්ප්‍රඥාවෙන් නැත්නම් මෝහයෙන් අවිද්‍යාවෙන් කම්පා කළ නොහෙන බැවින් පඤ්ඤා බලං පඤ්ඤා සප්පං ඒ ක්ලේශ ධර්ම, අකුසල ධර්ම, ක්ලේශ ධර්ම කපා හරින ප්‍රඥා නැමැති කඩුව පඤ්ඤා පත්තන. පඤ්ඤා පාඛාව. ප්‍රඥා නැමැති රාසාව. පඤ්ඤා ආලෝක. ප්‍රඥාව නැමැති ආලෝකය. ඊයේ කරන්නේ කිව්වා. පඤ්ඤා ඕභා. ඕභා කියන්නේ ආලෝකයේ අවබෝධ. පඤ්ඤා පජ්ජෝ. ඒතාලෝකය. පඤ්ඤාපච්චුත් පඤ්ඤා රත්නම් පඤ්ඤා නැමැති රත්නය ප්‍රඥා මණික නැත්නම් ප්‍රඥා රත්නය අමෝහෝ අමෝහය ධම්ම විචයෝ ධර්ම විචේ සම්මා දිට්ඨි මේ නම් බදාලා ඒ පඤ්ඤේන්ද්‍රියන් කතමං කස්මින් සමේ පඤ්ඤේන්ද්‍රියන් හෝති කතමං කස්මින් සමේ මනින්ද්‍රියන් හෝති මනින්ද්‍රියේ ජීවේ යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං පන්නං හෝති චිත්තං ඒ සිතමයි. ඒ සිතම ඊළඟට ධර්ම වෙන්කොට දැක්වීමේදී නැවතත් වදාළේ චිත්තං හෝති කියන. අපස්සම කියන්නේ චිත්තං හෝති. ඒ සිත ඊළඟට ඉන්ද්‍රිය වශයෙන් ධර්ම බෙදා දැක්වීමේදී ඉන්ද්‍රිය ධර්මයන් දැක්වීමේදී මනින්ද්‍රියක් වදා. මේ මනින්ද්‍රියං කස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන්, සංදරං, මනෝ, මනායතනං, මනින්ද්‍රියං, විඥානං, විඥාන ඛණ්ඩෝ, පජ්ජා මනෝ විඥාන ධාතු. ඉදං කස්මින් සමේ මනින්ද්‍රියං කෝති. ඒ සිතේ ඉඳන් මන කියන්නේ ඒ මිනීමම. ඒ කියන්නේ අරමුණ අරමුණ ගැනීම අරමුණ මිනීම නැනීමක් වගේ. ඒ මනන මත්තම්වා මනෝ ධාතු තුලත් අර මනෝ ධාතුව ගැන කියන්නේ. එතන තියෙන්නේ බුදු අරමුණ ගැනීම නැත්නම් අරමුණ මැනීම මාත්‍රේ. ඒ දැන් මෙතන ඒ මනෝ මානසං හදයන් කන්දරං මනායතන මනින්ද්‍රියං විඥානං විඥානඛන්ධෝ මනෝ විඥාන ධාතු දැන් ධර්මයේ නෙවි නානා තැන්වල බුදුරජාන් වහන්සේ වදාරා සිටින ධර්මයේ දේශනා කරලා තිබෙනවා ඒ දේශනා කරන තිබෙන තැන්වල සිත පිළිබඳව දේශනා කිරීමේදී මේ වචන මේ විදිහටම ඔක්කොම එක තැනක එනවා නෙමෙයි මේ වචන වදාළා හදයා හදයන් මන්නේ කියලා කියනවා හදයා හදයන් මන්නේ කච්චතිච්ච. හදයා හදයන් මඤ්ඤේ කියන්නේ හෘදේ හෘදය දැනගැනීමෙන් කච්චති. කච්චති කියන්නේ මේ යතුගායක. හොඳ ඒකනේ එහෙම දැනගෙනවා. එතකොට හදයා හදයන් මඤ්ඤේ කිව්වේ ඒ ඉතින් හිත දැනගැනීමෙන් කියන්නේ. හදයා එතන හදේ කියලා භාවිත කරුවේ හිත චිත්ත කියන්නේ. හදයා හදයන් මඤ්ඤේ. ඒ අනේ එහෙම තැන්වල බුදුරජාණන් වහන්සේ ඒ හදේ කියලා වදාරලා තිබෙනවා සිතට. යාකප් ජන්තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයක් හතරම ඔයාලි වශයෙන් විඥානං විඥානක්ඛන්‍දෝ විඥානක්ඛන්‍දෝ කියන්නේ විඥාන සමුහයෙන් විඥාන ගොඩ විඥානක්ඛන්‍දේ කියලා පංචස්කන්ධය බෙදා දක්වන තැනදී විඥානක්ඛන්‍දෝ මනෝ විඥාන ධාව උදන්තස්මින් සමේ මනින්ද්‍රයන් කෝෂිත මෙතන ඇතිවන්නේ මනෝ විඥාන ධාතු. කතමන් තස්මින් සමේ සෝමනස්ින්ද්‍රියං කෝ. ඒ සෝමනස්ින්ද්‍රිය පිළිබඳව යම් තස්මින් සමේ චේතසිකං සාපං. අර වේදනාව පිළිබඳව වදාළනේ තමයි ඒ වගේම මෙතනත් වදාළන්නේ. චේතසිකං සාපං. සාපං කියන්නේ නිහිරි කියන තේරුම. සාප වේදනාවේ කියන්නේ නිහිරි වේදනාව. නිහිරි සාපං. චේතසිකං සුඛං සුඛ වේදනාව ඒ චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතා ඒ චේතෝ සම්පස්සජං කියන්නේ සිත සමග උපන් නැතන් ඒ සිත සමග හටගත්ත පස්සේ උපදවන ලද කියන තේරුම. ඒකට පස්සේ නැතුව වේදනාවක් උපදින්නේ නැහැ. චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතා තාප වූ සැප වේදනාව. චේතෝ සම්පස්සජා කාතා සුඛා වේදනා. ඒ තව විදිහකට වදාරනවා. කාතක් සුඛං වේදිකං කියලා අර නිගණිතාන්ත කොට වදාලා. නිගණිතාන්ත කියන්නේ අර බිඳුව අගට යොදලා වදාලා. ඊළඟට සම් චේතෝ සම්පස්සජා කාතා සුඛා වේදනා. ආ ආකාර ආන්ත කොට වදාලා කාතා සුඛා වේදනා. අතන කාතං සුඛං වේදිතං කාතා සුඛා වේදනා. ඉදන් තස්මින් සමේ සෝමනසින්ද්‍රියන් කෝති. ඒ ජීවේ දැන් ඒ අරමුණ මේ මෙතන මේ සෝමනස් සහගත සිතක් වෙන බැරි. මේ සිතෙන් ගනු ලබන අරමුණ ඉෂ්ඨාරම්මණය. අනිෂ්ඨාරම්මණයක් කියන්නේ සමහර විටක ඒක පරිකල්පිත වශයෙන් ඉෂ්ට වෙන්නද. මේ අක්ෂේ කියනකොට ඒ ඉෂ්ඨාරම්මණය ස්වභාව ඉෂ්ට එකක් විය හැකි. ස්වභාව ඉෂ්ට කියන්නේ හැම කෙනාගේම පිළිගැනීම ඇති හැටියට එය ඉෂ්ටන් අරමුණ. එහෙම නැත්නම් Taman පරිකල්පණය කරන හැටි. Taman හිතාගත්ත පරිදි එහි තියෙන එහි ඒකේ ඒකාන්ත ඉෂ්ට බවක් නැහැ. නමුත් තමා ඉෂ්ට ලෙස පිළිගැනීම. එතකොට සොම්නස උපදිනවා. දැන් අපි දර්ශනයකට ගමු. කෙනෙක් මේ කුණු ගඳ ගහ කුණු ගඳ ගහම ඇට කැබැල්ලක් ඇට කැබැල්ලක් දැක්කම ඒකේ ස්වභාව ඉෂ්ඨ ආරම්මණයක් ඇටියට නම් ගන්න බෑ. ස්වභාව ඉෂ්ඨ දෙයක් නෙවෙයි. නේද? ඒක බැලල අනිෂ්ඨාරම්මණය. ඒ නිසා ඒ අනිෂ්ඨාරම්මණයෙහි එල්බගෙන උපදනා වූ චක්කු විඥානය අකුසල විපාක චක්කු. නමුත් Taman ඒ ගඳ ගහන ඇට කැඩෙල්ල යොදා ගන්නේ භාව ඊළඟට ඉරි හෝති නැවත නාමා ඉරි හෝති කතමාපස්සින් සමී ඉරි හෝති කලින් කියලා තියෙනවා කතමං පස්මින් සමේ ඔක්කප්පං හෝති කතමං කතමා පස්මින් සමේ කාය පස්සද්ධි හෝති. එය යා කස්මින් සමයේ වේදනා ඛණ්ඩස්ස සංඥා ඛණ්ඩස්ස සංඛාර ඛණ්ඩස්ස පස්සද්ධි පටිච්චසද්ධි පස්සම්බනා පටිච්චසම්බනා පටිච්චසම්බිතස්ස අයං කස්මින් සමයේ කාය පස්සද්ධි හෝති යා කස්මින් සමයේ වේදනා ඛණ්ඩස්ස සංඥා ඛණ්ඩස්ස සංඛාර ඛණ්ඩස්ස ස්කන්ධ තුන නාම ස්කන්ධ තුන විඥාන ස්කන්ධේ හැර ඉතින් නාම ස්කන්ධ තුන චෛතසික සියල්ල මේක ඇතුළත් වෙනවනේ මේ වේදනා ස්කන්ධයේදී සංඥා ස්කන්ධයේදී සංස්කාර ස්කන්ධයේදී පස්සක්ති පස්සක්ති පටිච්චපස්සක්ති පස්සක්ති සංසිඳීම පටිච්චපස්සක්ති හත්පසෙන් සංසිඳීම කියන්නේ පස්සම්බනා පටිච්චපස්සම්බන පටිච්චපස්සම්බි පත්ත ඒ හත්පසෙන් සංසිඳුණු බව අයන් සම්මින් සමේ කාය පස්සක් කතනා පස්මින් සමේ චිත්තපස්සද්ධි. චිත්තපස්සද්ධිය නම් යා පස්මින් සමේ විඥානස්කන්ධස්ස පස්සද්ධි පටිච්චපස්සද්ධි පස්සම්බනා පටිච්චපස්සම්බනා පටිච්චපස්සම්හි තත්ත. අයම් පස්මින් සමේ චිත්තපස්සද්ධි. ඒ විඥානස්කන්ධයගේ ප්‍රශ්න. අතවල් පස්මින් සමේ කාය ලෞතා. ලෞතා කියන්නේ ලැහැල්ලු බව කියන්නේ. ලැහැල්ලු බව කියන්නේ සැහැල්ලු බව, බර නැති බව. යා පස්මින් සමේ වේදනාස්කන්ධස්ස සංඥාස්කන්ධස්ස සංඛාරස්කන්ධස්ස ලෞතා ලෞ පරිණාමතා අදම්බරතා අවිච්ඡනතා අයන් තස්මින් සමේ කාය ලෞතාව මේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධත්‍රේ ලෞ බව ලැහැල්ලු බව ලෞ පරිණාමතා අදම්බනතා අදම්බනතා කියන්නේ ඒ අද නැති බව අවිච්ඡනතා අයං තස්මින් සමේ කාය ලංකාව. සතනා තස්මින් සමේ චිත්ත ලංකාව. යා තස්මින් සමේ විඥානස්කන්ධස්ස ලංකාව ලෞ පරිණාම සාදන්දරතාවෙත් යා සතනා තස්මින් සමේ කාය මුදිතාව. යා තස්මින් සමේ වේදනාස්කන්ධස්ස සංඥාස්කන්ධස්ස සංකාරස්කන්ධස්ස මුදිතා මුදු බව මද්දවතා අකක්කලක කර්කස නොවන බව කියන අකර්කස බව අකඨිනතා ගොරෝසු නැති බව. අයන් තස්මින් සමේ කාය මුදිතාව. තමා තස්මින් සමේ චිත්ත මුදිතාව. චිත්ත පිළිබඳ වූ විඥානස්කන්ධයගේ මුදුබක්. කතමා තස්මින් සමේ කාය කම්මඤ්ඤතා. ඒ කර්මඤ්ඤ බව. ඒකයා තස්මින් සමේ වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංකාර කන්දස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව. කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව කම්මඤ්ඤතාව ඒ ඒ කර්මඤ්ඤ බව තස්මින් සමේ කාය කම්මඤ්ඤතාව කතමා තස්මින් සමේ චිත්ත කම්මඤ්ඤතාව යා තස්මින් සමේ විඥානකච්ඡස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව කර්මඤ්ඤ බව ඒ එතන ඒ කර්මඤ්ඤ බව කියන මේ ධර්මයේ තේරුම් ගන්නට ඕනේ අර අපි කලින් ඉගෙනගෙන තියෙනවා ඒ සිත සිතෙහි මේ ධර්මයේ උපදිනකොට ඒ චිත්තචෛතසිකය යම්ගේ ඒ කාය කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ ධර්ම දෙක උපදිනකොට ඒ සෝබන සිත කුසල් සිත ඒ ඒ කුසල් සිතෙන් හෝ සෝබන සිතෙන් කරනු ලබන යම් කටයුත්තක් ක්‍රියාවක් වේ නම් ඒ ක්‍රියාවෙහි මනාකොට යොදවන්නට පුළුවන් ඒ සිත මනාවකට පවත්වන්නට පුළුවන්. මේ කර්මඤ්ඤතාව තිබෙනවා. ඒක එකයි තේරුම් ගන්න. කර්මඤ්ඤතාව. කතමා පස්මින් සමයේ කාය පාවුඤ්ඤතාව. ප්‍රගුණ බවන්නේ පාවුඤ්ඤතාව යා පස්මින් සමයේ වේදනා ඛණ්ඩස්ස සංඥා ඛණ්ඩස්ස සංඛාර ඛණ්ඩස්ස පගුණතා පගුණත්තං පගුණ භාව. අයන් පස්මින් සමයේ කාය පාවුඤ්ඤ ගතමා තස්මින් සමේ චිත්ත පාගුණතා ඒ විඥාන ස්කන්ධස්ස පගුණතා පගුණත්තං පගුණ භාව. කතමා තස්මින් සමේ කාය චිත්තතාව. යා තස්මින් සමේ වේදනා ස්කන්ධස්ස සංඥා ස්කන්ධස්ස සංඛාර ස්කන්ධස්ස උජිතා. උජිතා කියන්නේ ඇද නැති බව. උජ්ජකතා අජිම්මතා අවංකතා අවංක බව අකුටිලතා අකුටිල බව ඒ කියන්නේ මේ අවශ්‍ය බව අයන්තප්පින් සමේ කායික කතාව. කතමාතප්පින් සමේ චිත්තිජ කතාවති. ජාතප්පින් සමේ විඥානකද්දත් විකතා උපකතා අභිමතා අවංකතා කුකලතා අයන්තප්පින් සමේ චිත්තිජ කතාව. කතමාතප්පින් සමේ සති හෝති. නැවතත් ඒ සති සම්පජන්ණයට එක වදාළන්නේ. සති හෝති අර කලින් විදිහටම සති අනුස්සති පටිච්ච සතිකරණතා ධාරණතා අභිලාපනතා අසම්සනතා ඒ විදිහට කතරම් තපින් සමේ සම්පදඥාංගෝ යාපත්ති සමේ පඤ්ඤා ප්‍රඥා විචෝ පවිචෝ කතරම් තපින් සමේ සමතෝ හෝති යාපත්ති සමේ කිත්තපටි සමේ අවස්ථිත අනුසාරව අවසාන අයින් කතරම් තපින් සමේ විපස්සනාහෝ යාපත්ති සමේ පඤ්ඤා ප්‍රඥා විචෝ පවිචෝ ධම්ම විචෝ සලක් කතමා කතමෝ තස්මින් සමේ පග්ගා හෝ යෝ තස්මින් සමේ චේතිකෝ විද්‍යාරම්භෝ නික්කමෝ පරක්කමෝ එයාදි වශයෙන් විස්තර වදන් කතමෝ තස්මින් සමේ අවික්කේතෝ හෝති යා තස්මින් සමේ චිත්තස්ස චිත්තංකති අවශ්‍යති අසහා ඒවාපත් තස්මින් සමේ අනේති අක්කේ පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා මේ ධම්මා කුසල මේ කියන ධර්මයන් හා තවත් ධර්ම කෙනෙකුට සියල්ලම ප්‍රතිේක්ෂය සම්පන්නව උපදීද ඒ සියල්ලම මේ ධර්මා ඒ සියලු ධර්මයෝ කුසල කුසල ඒ කියන්නේ අපි කුසල ධර්මා කියලා මේ ස්වરૂප දැක්ුවේ කුසල් සිත් 21ක් ඒ සමගියදී চৈতසික 37 කුසල ධර්ම කියලානේ දැන් මේ කුසල් සිතයි උපදින්නේ ඒ කුසල් සිතේ උපදනා වූ চৈতසික ධර්ම මේ අයුරින් විස්තර දේශනා කොට වදාළා. වදාළා ඒවා පරතස්මින් සමයන්නේ කියන්නේ. මේ කුසල් සිතේ මේ කුසල් සිත උපදන අවස්ථාවේ මේ චෛතසික ධර්මයන් සමග තවත් ධර්මයෝ ප්‍රතිද්ද ඒ අරිත්‍ය සම්පන්න වූ මේ සියලුම ධර්මයෝ කුසල් 56යි වෙන 56යි ඒ 56යි අපි මේ දේවා පණිතවත් වෙන ගත්තම ඡන්ද මනසිකාර අභිමුඛ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ හය කියන එකක් ඈ අට අනිත් එක මොනවද කරුණාව කරුණාව ඒ ඒවා අරගෙන මේ ඒවා ඒවා තමයි මේ ඒවා තම පස්මින් පමිය අඤ්ඤීත්‍යක්ති කියලා අතුලක් කරන්නේ. දැනෙයි මානසිකාර්ය සප්පචිත්ත සාධා. අදිමෝක්ෂයේ ප්‍රකීර්ණිය ප්‍රකීර්ණිය අඤ්ඤ සමාන ප්‍රකීර්ණිය. ඡන්දය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඕබන චෛතසික තුනක් ඒ අනියතය අනියත යෝගී හා මේ කුසල් සිතේ නම් මේ කුසල් සිත් වල කාමාවචර කුසල් සිත් වල නම් නානා යෝගී අනියත යෝගී නානායි හදාචි යෝගී අනියත යෝගී නානායි ඒ නැත්නම් අනියත යෝගී, කදාචි යෝගී නානයි. එහෙමයි කියන්නේ. කදාචි යෝගී කිසි විටක යෙදෙන අනියත යෝගී යෙදීම නියත නැහැ. ඒ එන්නේ අදහස් කරන්නේ ඒ මේ කුසල් සිත් උපදින්න හැකි ඒ ඒවා නැතිව. අනියත යෝගී එහෙම දැන් කර්මානුස්සත් ඒක. අනියත යෝගී, කදාචි යෝගී ඒවා ඒ කර්මානුස්සත් දෙකත් විරත්‍යයික තුනක් නේ විරත්‍යයික තුනක් කදාචියෝකී අනියති ඒ පහම ඒ පහම කාමවචර කුසල් සිතේ යෙදෙන විට මොන නාමයෝ නේ නාමයෝ කියන්නේ එක වචන යෙදෙන්නේ නැහැ වෙන වෙනම යෙදෙන්නේ නාමයෝ අද එතනින් අපි නවත්වන්නේ ඒකට කියන්නේ පද භාජනීය පද බෙදා දැක්වීම පද භාජනීයන් වික්ෂිතං පඨමක භානවාරං කරේ පද භාජනීය ඊළඟට ඒක පිළිබඳව එන මේ ස්කන්ධාදි වශයෙන් බෙදීමක් කරනවා ඒ ඒකට කියනවා පොට්ටාස වාරය පොට්ටාස වාරේ ඒක අනිත් දවසට කියනවා. එතන අදේ තිබුණා. මේක අපි ඉදිරියට කරන්නේ